නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසේත් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. දැන් ඔබ දන්නවා ඒ මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර පිණිස බව අදත් මහා සංඝරත්නයේ කරුණාවෙන් අපි මේ උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරන්න සූදානම් වනවා. ඉතින් අපගේ භාග්‍ය උතුම් වහන්සේගේ උතුම් ධර්මයයි මේ යලි යලි යලි යලි විවරණය වන්නේ. ඒ භාග්‍ය උතුම් වහන්සේ පිළිබඳව ආදර ගෞරවය, අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව මහත් වූ ශ්‍රද්ධාව, ඒ වගේම ඒ උතුම් ධර්ම රත්නය පිළිබඳව ඒ උත්තම ආරි පුද්ගල මහා සංඝරත්නය පිණිස නොවලහා නොවලහා මේ මොහොතේම පැහැදීම පිණිස මේ උතුම් සදහම් පිළිසඳර අපි ඔබට ඉතාම සිතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය විදිහට ලක්කිරුවන් විදුලිය විදිහට දායාද කරනු ලබන්නේ. ඉතින් අද දවසේ මේ උතුම් සදාම් පිළිසඳරේ සදැහැති දායකත්වය අපි ඔබට සිහිපත් කරන්නම්. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් වජිරා ජයවීර මහත්මිය ඇතුළු ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනා විසින් අද දවසේ මේ උතුම් සදාම් පිළිසඳර පිණිස දායකත්වයේ පිරිනමන ලබනවා. අපි මේ පින්වතුන් ඊටාම මෛත්‍රියෙන් ශ්‍රීපත් කරගෙන මේ උතුම් සඳහන් පිළිසඳර ආරම්භ කරමු. පළමු කොට අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේ සියලු ලාභයන් අපට අපි ගෞරවයෙන් අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. එමෙන්ම අද දවසේ අපට කරුණාවෙන් මේ උතුම් පිළිසඳර පිණිස සාදාහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාලාදත් අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ වන අවසරයි වැලිමඬ ශ්‍රද්ධාශීල අපේ ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. අපි හැමදෙනාම උන්වහන්සේ තාම ආදර ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් මේ මොහොතේ පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි අද දවසෙත් මිලිඳු රාජ ප්‍රශ්නය සඳහන් පිළිසඳර අපිට ආරම්භ කරගන්න පුළුවන්. ස්වාමීන් ගියවර ඔබ වහන්සේ අපට කියලා දුන්න මේ නාම රූපයන් ලබනාත්මයේ පිණිස ඒ නාම රූපයන්ගේ පහළ වීම නැවත ඉපදීම කියන කාරණාව විග්‍රහ කරලා දුන්නේ අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා හරි ලස්සන විග්‍රහයක් දැන් මේ මේ පරිච්ඡේදය යන්නේ. මොකද උපතක් කරා යන විදිය නේද? උපතක් කරා යන විදිය තමයි දැන් මේ ප්‍රශ්نين කතා වෙන්නේ දැන් ඊළඟට ඊළඟ ගොඩාක් අයගේ අදහස තියෙනවානේ මහත්මයා අර මැරුණාට පස්සේ කොහේ යයිද දන්නේ ඒ වගේවා ඊළඟ සමහර අයගේ මැරුණාට පස්සේ උපත ගැන විශ්වාසයක් නැහැ ඊළඟට සමහර දැන් පහුගිය කාලේ මිලේච්ඡ සිද්ධි උනේ මේ ඔය ඔය උපත ගැන කියපු මිත්‍යා අදහසනේ. එයාලා කිව්වා ආගම වෙනුවෙන් මැරුණොත් ආගම වෙනුවෙන් මැරුණොත් එහෙම මේ කන්‍යාවියෝ 70 දින්නේද 70 දින්නේද 15 දින්නේද කොහෙද හම්බ වෙනවා කියලා. සුගතිය. සෝ ඒ දෙවියන් අතරට ගිහිල්ලා ඉච්චර හම්බ වෙනවා කියලා. ඒකට මේ ගෑනුත් එක්ක බුද්ධිය ගන්න තියෙන ආසාවට තමයි මේ මේ මේ මිනිස්සු මරාගෙන මේ යන්නේ. එතකොට ඒ අදහස එතකොට මේ මිනිස්යාගේ හිතට බැස්සට පස්සේ දැන් ඒක තමයි බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේකෙන් තියෙන්නේ මෙච්චරයි. අනේ අපිට බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් අපිට කරුණා පිණිස පහළ වුණා. අපිව මේ වලින් ගොඩගත්තා. මේ දෘෂ්ටි වලින් ගොඩගත්තා. ඒතකොට මේ සියලු දෙනාට මේ දැන් කරන දේ ඒකේ විපාකේ තවත් ජීවිතයක එනවා කියන සංඥාව නැහැනේ. මහත්යා කල්ප 91කට ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් දරපු ලෝකේ එක්කෙනෙක්වත් දිව්‍ය ලෝකෙක ඉපදිලා නැහැ. වෙන වෙනත් දහම් වෙනත් දෙයක වෙනත් දර්ශන දරපු අයගෙන් එක්කෙනෙක් දෙව්ලොව ඉපදිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා. ඒ කෙනා කර්ම කර්මඵල විශ්වාසය අදහනවා. කර්ම කර්මඵල විශ්වාසය. කියන්නේ හොඳ දෙයක් කළොත් හොඳ විපාක එනවා, නරක දෙයක් කළොත් නරක විපාක එනවා කියන බලවත් කර්මඵල විශ්වාසයේ හිටපු කෙනෙක් දෙව්ලොව ඉපදලා තියෙනවා. කල්ප 91. කල්ප 91කටම. ඒ නිසා මේකේ තියෙන භයානකකම. ඉතින් ඒ නිසා උපතක් කරා තමන් කරන දේ ඊළඟ උපතක් කරා දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගැත්තොත් එහෙම දවසක් බුදුරජාණන් වහන්සේ වදිනකොට බුදුරජාණන් වහන්සේට බැන බැන යනවා ගුරුවරේ. ගෝලයා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කර කර යනවා මේ බ්‍රාහ්මණයේ බ්‍රාහ්මණ ගුරුවරයෙකුයි ගෝලයෙකුයි. ඒතකොට සංඝයාට මේ කතාව ඇහුණා. බුදුරජාන් වහන්සේට වදාලා කියා හිටිය ස්වාමීනි මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේට බැන බැන ගියා ගුරුවරයා ගෝලයා ප්‍රශංසා කර කර යනවා බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය වාගේ තේ තැනකදී මෙන්න මෙහෙමයි කටයුතු කරන්න කිව්වා. ඒ තමයි පින්වත් මහණෙනි ශාස්ත්‍රෝන් වහන්සේට කවුරු හරි බණිද්දී කල්පනා කරන්න කිව්වා මේවා ශාස්ත්‍රෝන් වහන්සේ තුල තියෙනවද? ඒතර බණින්ට කාරණාවක් තියෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ තුල නැහැ. එහෙනම් එහෙනම් තරහ ගන්න එපා කිව්වා. පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේටත් බණිද්දී ඔබට තරහ ගියොත් එහෙම ඒකේ අභාග්‍ය ඒකේ අවාසනාව ඒකේ මේ ඒකෙන් Tamanට විපාකයේ ඔව් විපාකේ නැත්නම් ඒකේ පාඩුව අන්න වචනේ ඒකේ පාඩුව Tamanටමයි ඒකේ පාඩුව Tamanටමයි මේ බුදු කෙනෙක්ගේ ධර්මය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කිකියා යද්දී අමුතුවෙන් උදන් වෙන්න ගියොත් එහෙම ඒකත් එපා කිව්වා. ඒකත් පාඩුව ඔබට ಗುಣ කියද්දී හිතන්න කිව්වානේ බුදුරජාණන් වහන්සේ තුළ මේ ಗುಣ තියෙනවානේ කියලා. එහෙමයි ඒක සඳහන් වෙන්නේ. පින්වත් මහණෙනි, චියතකින් කපද්දිමුත් හිතනම් කෙලස ගන්න එපා කිව්වා. හිතට ද්වේෂ ආදී කෙලස් ගන්න එපා කිව්වා. එතකොට ශාස්ත්‍ර ශාසනය ඔබ සිහි නොකරන කෙනෙක් වෙනවා කිව්වා. මගේ බුදුරජාණන් වහන්සේ නම් ආශ්චර්යයි, අద్భుතයි. අනේ එතකොට එහෙම සාසනයකනේ අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. අපේ ශාස්ත්‍රු ලාභයනේ ස්වාමිනේ. අපිට ලැබිච්ච ශාස්ත්‍රු සම්පත්තිය ශාස්ත්‍රලාභය අපිට ලැබිච්ච මැනික අපේ වටිනා වස්තුව අපේ අපේ මාර්ග දර්ශකයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සිත කෙලෙසා ගන්න ආවාද කරන්නේ ඔය කියන මේ ලෝකේ තියෙන ඔය වැනි දේවල් ඒ කිසිම දෙයක් මගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ නැහනේ. තමන් කරන දේ තමන් දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිංහනාද කළානේ. යාදිසං වපතේ බීජං සාදිසං හරතේ පලං. කල්යාණකාරීච කල්යාණම් පාපකාරීච පාපකම් යමක්ද වපුරන්නේ වපුරන දේ නෙලා ගන්න ඕන හොඳ දෙයක් නම් හොඳ දේ නරක දේ යන්න නරක දේ ප්‍රාණඝාතය කළොත් එහි විපාකය ඔහුට පැහැදිලි නේද ඒ විදිහටයි අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තියෙන්නේ ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම ගැන නම් කෝටි කෝටි වාරයක් අනන්ත අප්‍රමාණ වාරයක් ප්‍රීති සොම්නසෙන් වාසය කරන්නේ ඊළඟට මේ සරණ ගැන අපිට කියලා දුන්න අපේ කල්යාණ මිත්‍රයෝ ගැන අපිට අපිට උග අපිට අපේ අපිට උගන්වපු ගුරුවරු ගැන අපිට ධර්මයේ දායාද කරපු අය ගැන කෝටි කෝටි වාරයක් নমස්කාර කරන්න මේ ලාභය අපිට දුන්නට නැත්තම් අපිටත් බුද්ධ බුද්ධ බුදුරජාණන්සේගේ සරණ තිබ්බේ නැත්තම් අපිත් එක එක ලෝකේ අනේක ප්‍රකාර මතවාදත් එක්ක යයි මේ ලෝකේ විනාශ වුනේම කාගේ හරි අසත්පුරුෂයෙක්ගේ හිතේ ඇති වෙච්ච අසත්පුරුෂ අදහසක් නිසා මොනව කරන්නද නේ ඉතින් ඒ නිසා මේ ඒ කාරණාව මතක් කළේ බලන්නේ උපතක් කරා යන විදිය නැවත ගිහිල්ලා උපදින්නේ කොහොමද කියන පැහැදිලි නිර්වෝල් උත්තරයක් නැති බව. දැන් උපතක් කරා යන විදිහ ගැන බුදුරජාණන් වහන්සේට තියෙන තීරුම අසාමාන්‍යයි. දැන් කෙනෙක් කියව බුදුරජාණන් වහන්සේට බ්‍රහ්ම ලෝකෙට යන හැටි කියන්න පුළුවන්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ කොහේ ඉඳලා ආවේ කියලා. ඔබ කිව්වා මම බරණැස් නුවරේ ඉඳලා. සවැත් නුවරට ආවේ. ඇහුවා බරණැස් නුවරේ ඉඳලා සවැත් නුවරට එන පාර ඔයාට කියන්න පුළුවන්ද කියලා ඇහුවා. ස්වාමීනි මට කියන්න පුළුවන් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා බරණැස් නුවරේ ඉඳලා සවැත් නුවරට එන නිතර උදේ හවස යන්නේ කෙනෙකුට පාර කෙනෙකුට වරදින්න පුළුවන් කිව්වා. ඒ වුණාට ශාස්ත්‍රුන් වහන්සේට තවත් උපතකට යන හැටි විස්තර කරනකොට වරදින්නේ නැහැ කිව්වා. ඊට වැඩිය දැනුමක් තියනවා කිව්වා. ඒක තමයි මාර්ගය. බුදුරජාණන් වහන්සේ මග්ගක්ඛායි මාර්ගෙ පෙන්වන කෙනා. පැහැදිලිනේ? ඉතින් ඒ නිසා මේ විදිහ අපි බලමු දැන් ඒ අපේ නාගසේන මහරහතන් වහන්සේ උපතක් කරා යන විදිහ විස්තර කරනවා මේ දේශනාවේදී. හරි ලස්සන විග්‍රහයක් මහත්මයා. මේකෙන් අහන්නේ ඉස්සල්ලාම අහනවනේ අපේ මහරජුරෝ ස්වාමීනි පිළිසිඳ ගන්නේ කවුද කියලා මැරිලා ගිහිලා ආයෙ පිළිසිඳ ගන්න. ඊටස්කො මැරිලා ගිහිලා ආයෙ පිළිසිඳ ගන්නේ නාම රූපය. ඊට පස්සේ ඇහුවා පිළිසිඳ ගන්නේ මේ නාම රූපමද? ඊටස්කො විවහාරයක් විදිහට නාම රූප පිළිසඳ ගන්නවා කියලා කියනවා. නමුත් ඒ නාම රූපය ඊළඟ උපතක් කරා ගෙනියන්නේ කර්මයෙන් කිව්වා. ඔහු කරපු කර්මයෙන් තමයි කිව්වා මේ තියෙන නාම රූපේ ආය උපතක් කරා ගෙනියන්නේ. ඒක නාගසේන මහරහතන් වහන්සේගේ වචනින් ගත්තොත් මෙහෙමයි. මහරජාණනි පොදු ව්‍යවහාරයේදී නාම රූප පිළිසිඳ ගන්නා බව කතා කරන නමුත් පිළිසිඳ ගන්නේ මේ නාම රූප පමණක් නෙවෙයි. මහරජාණනි මේ නාම රූපේ භාවිතා කරමින් යම් සුන්දර වූ හෝ පාපී වූ හෝ කර්මයක් කරයි නම් ඒ කර්මයේ කරන කොටගෙනයි නාම රූපේ පිළිසිඳ ගන්නේ. මේ නාම රූප මේ තියෙන අපේ නාම රූප කියන එක තේරෙන්න ඔබට තේරෙන්නේ නැත්තම් හිතන්නකෝ මේ ජීවිතය කියලා. ඒතර මේ ජීවිතේ මේ ශරීරයේ මේ හැඟීම් දැනීම් එක කරපු කර්මයක් තියෙනවා නම් හොඳ නරක ඒක මුල් කරගෙන මේ බලවේගයෙන් තමයි ආයේ මේ වගේ ජීවිතයක් ලබලා දෙන්නේ. වෙනත් ජීවිතයක් ලබලා දෙන්නේ. මේ වචන ටිකෙන් තේරෙනවනේ. ඊට පස්සේ කියනවා ඉතින් එසේනම් ස්වාමීනි පිළිසිඳගන්නේ මේ නාම රූපම නොවේ නම් පාප කර්මයන්ගේ අනාගත විපාක වලින් මේ පුජ්‍යලෙන් නිදහස් වෙනව නේද? අර කිව්වේ දැන් මේ කෙනා නෙවෙයි නම් ආයෙ උපදින්නේ. දැන් මේ ශරීරයෙන් පවුපින් කළේ. ඒතර වෙන ශරීරයක් ලැබුණාට පස්සේ මේක විපාක දෙන්නේ නැතුව තියෙන්න බෑ කියෝ. ඒකනේ අර මිනිසුන්ට තියෙන මරුණාට පස්සේ ඕවා ගානන්නේ අපි නෙවෙයිනේ කියලා. ඊට පස්සේ කියනවා පිළිසිඳ ගන්නෙ නැත් කියනවා විපාක නොදී තියෙන්න පුළුවන් කියනවා ආයිපදෙන්නේ නැත්තම්. ඉපදෙන කෙනාට විපාක විඳින්න වෙනවා කියනවා. හේතුව මේ ශරීරයේ හේතුවක් කරගෙන මේ ජීවිතේ හේතුවක් කරගෙන තමයි තවත් උපතක් කරා යන්නේ. ඇයි මේ නාම රූප මේ ජීවිතේ කරපු කර්ම හේතුව වශයෙන් කරගෙන විපාකයක් හැදෙන්නේ? ඒතර මේ ජීවිතෙන් නම් විපාකේ හැදෙන්නේ විපාකයට හේතුව බලපානවා. මැටි වලින් නම් කලේ හැදුවේ. මැටි නම් හේතුව කලේ නම් ඵලේ ඵලේ හේතුව තියෙනවා. ඒ කියන්නේ එහෙනම් කලේ මැටි තියෙනවා. තේරුණා නේද? කලේ මැටි දෙකක්. මැටි වලින් කලේ හැදුවා. එහෙමයි. නමුත් කලේ මැටි තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ ජීවිතෙන් තවත් උපතක් කරා යනවා. ඒතර වෙනම එකක්. නමුත් මේක හේතුවක් කරගෙනයි ආයිපදුනේ. මහත්තයා මේක තේරුම් ගන්න අපේ මහරජුරු ලේසින් අතාරින්නේ නැහනේ. කියනවා අනේ ස්වාමීන් උපමාවක් කියන්නකෝ කියලා. ඉතින් අපේ මහරජුරු උපමාවක් කිල්ලුවට පස්සේ අපේ මහා නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සනට මහත්මයා මේක විස්තර කරනවා. මහරජාණනි කිසියම් පුරුෂයෙක් තවත් පුරුෂයෙකුට අයත් අඹ ගෙඩියක් සොරකම් කරයි. ඔන්න වස්තක තිබ්බ අඹ ගෙඩියක් මේකා හොරකම් කළා එක මිනිස්සෙක්. විවිත අඹ හිමිකරු ඔහු රැගෙන ගොස් රජුට දක්වයි අහු වුණා. ආහු වුණාට පස්සේ අතපය බැඳලා ගිහලා රජුරවන්ට පෙන්නනවා. දේවයන් වහන්සේ මේ පුජ්‍යලයා මගේ අඹ සොරකම් කළා කියලා පැමිණිල්ල දැම්මා. එවිට සොරා මෙසේ පවසයි නැහැ දේවයන් වහන්සේ. මම මෙයා හැදුවේ වෙන අඹ ගෙඩියක්. මම කැඩුවේ වෙන අඹ ගෙඩියක්. ඒ නිසා මෙයාගේ අඹ හොරකම් කළා කියන එක මට අදාළ නැහැ. ඒ නිසා මම දඬුවම් ලබන්න සුදුසු නැහැ. මහරජාණනි කිම ඒ පුරුෂයා දඬුවම් ලැබිය යුතු කෙනෙක් නේද? එහෙමයි ස්වාමීනි. ඔහු දඬුවම් ලැබිය යුතු කෙනෙක්. ඇයි රජතුමනි එහෙම ඔහු දඬුවම් ලැබිය යුත්තේ? ස්වාමිනේ පුජ්‍යලය ඇසේ කියන නමුත් කලින් සිටුවන ලද අඹය පිළිබඳ හේතුව නොසලකා එයින් උපම් පසු අඹය හේතුවෙන් ඒ පුරුෂයා දඬුවම් ලැබිය යුතුයි. පැහැදිලිද? ඇත්තනේ අර මිනිස්සයා කිව්වා මගේ අඹ කැඩුවා කියලා. ඉතින් ඒ මිනිස්සයා අඹවත් හිතෙව්වනේ අඹ ගෙඩියක්. ඒක වෙන එකන්නේ. කැඩුවේ වෙන ගෙඩියන්නේ. පැහැදිලිනේ හරි ලස්සනයි මේ උපමාව. ඊට පස්සේ ඇහුවා මේ ඊට පස්සේ දැන් මෙයා ගිහිල්ලා කියනවා මං කැඩුවේ වෙන අඹ කියලා. නමුත් දඬුවම් දෙන්න ඕන. මොකද ඉස්සල්ලා හිටවපු අඹේ නැමැති හේතුවෙන් තමයි පස්සේ අඹ හැදුනේ. එතකොට අර ඉස්සල්ලා අඹ හිටවපු එක්කෙනාගේ උරුමේ පස්සේ හැදෙන අඹ වලට තියෙනවා. ඒ වගේ තමයි මේ ජීවිතෙන් තවත් ජීවිතයකට උපතක් කරා යනකොට එයා වෙන කෙනෙක්. දැන් ආ මිනිස්සෙක් ගිහිල්ලා හරකෙක් වෙලා ඉපදුනොත් එම හරක වෙනම එකෙක් නේ. නමුත් ඒ උපත හදලා දුන්නේ මේ ජීවිතෙන්. ඒතර මේ ජීවිතේ කරපු කර්ම ටික අර අලුතෙන් ලැබිච්ච නාම රූප ටිකට බලපානවා. හේතුව වුණාද? හේතුව වුණා. එතකොට මේ ජීවිතේ මේ නාම රූප වලින් කරපු කර්මය අලුතෙන් ලැබෙන නාම රූපයට දායාද වෙනවා. ඒ නිසා මේ ජීවිතේ ප්‍රාණඝාතයක් කළොත්, හොරකමක් කළොත්, වැරදි කාම සේවනය කළොත්, බොරු කිව්වොත්, සුරාව පානය කළොත්, ඉරිසියාවෙන් හිටියොත්, ක්‍රෝධ කළොත්, ඊළඟට නාසා වෙනසේවා කියලා නපුරු සිත් පහල කරමින් හිටියොත්, ඒක දායාද කරගන්න වෙනවා. අපිට මේ අකුසල විපාකයක් විදිහට වෙනස්ම මේ කයක් අපිට ලැබෙන එකවර මනුෂ්‍ය සතෙක් වෙනවා ස්වාමීනි. ඒක හරියි. ඔව් දැන් මෙහෙමයිද මහත්තයා හරි පුදුමයි දැන් ඔන්න මේක ගෑනු කෙනෙක්. ලිඳක් ළඟට ගියා. ඒ ලිඳ ළඟ වතුර ඇද ඇදිනකොට ඉස්සරහා එකපාරම පඳුරක් ආසේ මල පෙරේතිය කියලා. ඊට පස්සේ දැන් මෙයා මොකද මේ මේ ගෑනු කෙනා හිත හයියයි. හිත හයිය නිසා මෙයා හිත දැඩි කරගෙන ඇහුවතෝ කවුද? ඊට පස්සේ අර ගෑනු කෙනා නැගිට්ටා. නැගිටලා මේ අම්මේ නූල් පොටන්නේ ඇඟි. ගන්ධසාරයි. ගන්ධසාරයි. ඊට පස්සේ ඇහුවා මේ උඹ කවුද? ඊට පස්සේ කිව්වා මම පෙරේත ලෝකෙ ඉපදුණු පෙරේතයා. ඊට පස්සේ කිව්වා උඹ මොකද පෙරේත ලෝකෙ ඉපදුනේ? ඊට පස්සේ කිව්වා ඔයාට මාව මතක නැද්ද? මං ඔය ඔය ගෙදර හිටපු අනිත් බිරිඳ කිව්වා. එක ස්වාමියාට බිරිඳවරු දෙන්නයි ඒ කාලේ. ඊට පස්සේ එක බිරිඳක් කලින් මැරුණා. ඊට පස්සේ කිව්වා එයා මම. උඹලට මම ගොඩාක් ඉරිසියා කළා. පෙරේතකම් කළා මිනිහට. ඒක විපාක විදිහට പ്രേත ජීවිතයක් ලැබුණා කියලා. ඊට පස්සේ කිව්වා මේ උඹගේ මේ මැගෙන් ඔච්චර මේ අසූචි මේ මේ නූල් පොටක්වත් ඇඟේ නැත්තේ ඇයි කියලා ඇහුවා. ඒ වස්ත්‍ර නැති. එතකොට ඇහුවා මතකද ඔයාට දවසක් මේ මගුල් ගෙදරක යද්දී මේ ඔයා ලස්සන ඇඳුම් ටික හදලා තියලා එනකොට මම ඉරිසියාවට ඒ ඇඳුම් ටික අරන් දැම්මකෝ අසුචි වලට. ඒතකොට ඇඳුම් ටික දැම්ම දැම්මා කියලා ඔයාගේ ඇඳුම් හොරකම් කළා කියලා යමක් තිබ්බේ උනාද මම මේ ජීවිතේ නූල් පොටක් නැතුව ඉපදුණා කොහොමද ආපු හැටි දැන් කලින් හිටපු ගෑනු කෙනා වෙන කෙනෙක් ප්‍රේති වෙන කෙනෙක් නමුත් ඒ කර්මය ආපු හැටි ඊට පස්සේ ඇහුවා මේ මොකද්ද ඔයාගේ ඇඟෙන් අසුචි ගඳ එන්නේ ඊට පස්සේ කිව්වා මං ඒ ඇඳුම් අරන් දැම්මේ අසුචි වලටනේ ඒ නිසා මගේ ඇඟෙන් අසුචි ගඳ එනවා කියලා දැක්කද මහත්තයා යම්කිසි පාපයක් කරන තැන පවා බලපාන හැටි. මේක පුදුම වැඩක් නේ මහත්තයා. හරිම භයානකයි. ඒ කර්මයක් කරන හැටිත් බලපානවා තැන විදිය ඒව හිතන් බලපානවා. ඒ ඇඳුම් ටික අරන් දැම්මේ අසුචි වලකට ඇඟින් අසුචි ගඳ ආවා. ඊට පස්සේ කිව්වා උඹගේ ඇඟේ සම්පූර්ණ දූවිලි තැවරිලානේ කිව්වා. ඊට පස්සේ කිව්වා අනේ දවසක් ඔයයි මගේ ස්වාමියායි දෙන්න මේ ආදරෙන් එක තැනකට වෙලා කතා කරගෙනනකොට මට ඉරිෂියාව හැදිලා මම පිටිපස්සෙන් ඇවිල්ලා අතු ගාපු රොඩු ටික උඹගේ ඔලුවට දැම්මා කියලා. ඉතින් මෙයා කිව්වා ආ මට එහෙම සිද්ධියක් මතකයි කියලා. ඊට පස්සේ ආන ඇඟට රොඩු දැම්මා කියලා යමක් ඇද්ද. ඒ නිසා ඇඟේ දූවිලි කිව්වා. ඉතින් මේ විදිහට අනේක අප්‍රකාර දුක් වෙන මේ විදිහට කරන කරන කර්මයට සිටිවිල්ලට විපාක එනවා. තව තැනක තියෙනවා විමාන කතාවක් මේ ඒකෙදින් මේ ඒ විමානය විමානයේ ඉන්න කෙනාගේ අත රත්තරන් සිතූ පෙතූ සම්පත් ලැබෙනවා. ඊට පස්සේ අහනවා ඇයි ඒ කියලා. කියනවා මේ ඉස්සර දන් දෙනකොට මිනිස්සු ඇවිල්ලා අහනවා කියනවා කොහෙද කන්න බොන්න තියෙන්නේ. අන්න අර පැත්තේ කියලා අර කන කන බොන පැත්තට අත දික් කරනවා කියනවා අර හිතයන් අර හිතයන් කියලා. ඒ විපාකයෙන් අත රත්තරන්. ඊට පස්සේ මූණ ගොරකල්ලෙල්ල වගේ. ඊට පස්සේ ඇහුවා මේ මොකද මෝන විරූප වෙලා. ඊට පස්සේ කියන මම දන්සලට ගිහිල්ලා දාන බෙදනකොට මිනිස්සු වැඩිපුර ගත්තොත් මෝන ඇඹුල් වෙනවලු. ඒකේ විපාක විදිහට අර එද්දින් අර මෝන විරූපී වුණා. දානයක් දෙනකොට මෝන තියෙන විදිය බලපානවා. උපාසකම්මල දාන බෙදෙන විදියෙන් හිතා ගන්න පුළුවන් මැටල ගිහිල්ලා ඉපදෙන රූපේ මෝන කොහොමද කියලා. කර්ම විපාක. ඒ ස්වාමීන් අපිට බේරෙන්න දෙයක් බෑනේ. ඉතින් මේ නාම රූපේ මුල් කරගෙන කරන දේ ඊළඟට උපද්දවන නාම රූපයට බලපානවා. ස්වාමීන් අවසර මේ තරුණ ළමයි අතින් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් දැන් ඔය මඟුල් තුල මංගල අවස්ථාවන් වලදී මනමාලි පිළිගන්න අවස්ථාවෙත් අපේ ළමයි සමහර අවස්ථාවල අර රොඩු ඒවා මේවා ධම්මමින් අර පිළිගැනීමේ වෙනම කාරණාවක් හදනවා. එහෙම තියනවනේ. එහෙමයි. එහෙම තියනවා. ස්වාමීන් සමහර තැනක මේ දරුවන් දැනුවත් කරගන්නත් වැඩි තියන්න මම හිතන්නේ හැකියාවක් නැහැ. විශ්වවිද්‍යාලයට ආවත් සමහර වෙලාවට ළමයි අර පිළිගන්නකොට විඳවනවා විඳ නවක වදේ වනාහි. නවක වදේ වනාහි ඒකාන්තෙන් අනාගත ජීවිත සිය දහස් වාරයක මිනිසෙකුට යම් පුංචි කර්මයක් කළා ජීවිත 5000ක්වත් වෙනවා. ඒ නිසා අහිංසක ළමයිට බය තැති ගැනීම උපද්දවන කර්මය ජීවිත 5000ක්වත් බලාපොරොත්තුෙන් අත ගහන්න ඕනේ. තවත් කෙනෙක් ලැජ්ජාවටපත් කිරීම, අපහසුතාවයටපත් කිරීම ඒක විපාකය. දැන් සමහරවිට දැන් අලුතෙන් මේ විහිළුවට කලයි කියලා අපිට මේකෙ මිදෙන්න. ඉතින් මහත්ය දිව්‍ය ලෝකේ එක දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියාට ඇඳුන්නේ ඒ දෙවියගෙන් අහනවා මේක මහා පුදුමයන්නේ දිව්‍ය ලෝකේ ඇඳුන් නැතුව ඉනෝ නිර්වතින් අත් දෙකෙන් වහගෙන ඉන්නේ. ඊට පස්සේ ඇහුවා මොකද්ද මේ කියලා. රහතන් වහන්සේ නමක් අහන්නේ. අනේ කියනවා මනුස්ස ලෝකෙ ඉඳින් ගොඩාක් පින් කරපු කෙනෙක් කියනවා එකම එක දවසක් වැරද්දක් වුණා කියනවා. ඒ තමයි කියනවා මමයි මගේ යාළුවයි මේ නාන්න ගියා කියනවා. නාලා එයා ඒ කාලේ ඉතින් ඇඳුම් අඳින්න නැතුව නිරුවතින් වතුරට පනිනවා. එහෙම ගිහිල්ලා උඩට එනකොට මම එයාගේ ඇඳුම් ටික හංගලා තිබ්බා විහිළුවට. එයා හැම තැනම හෙව්වා. අර නිරුවතින් එයා ලැජ්ජාවට පත්වෙච්ච කාරණයක් තිබ්බනේ. වස්ත්‍ර හංගවපු කාරණයක් තිබ්බනේ. මෙයා මෙයාගේ පින්බලෙන් දෙව්ලෝ ඉපදුනා. අර වස්ත්‍ර හංගපු කාරණේ ඇවිල්ලා දිව්‍ය ලෝකේ ඉපදිලත් වස්ත්‍ර නැති වුණා. ඔහුගේ අතර වස්ත්‍රයක් දෙනකොට අතේකින් අතුරු දහන් වෙනවා ඒක. අඳින්න බෑ. කොහොමද කර්මය? විහිළුවට උනත් නෑ. දැන් සමහර වෙලාවට මේ දැන් අලුතෙන් පුරුදු වෙලා තියෙනවා අසාමාන්‍ය කාමුක වද දෙන එකක් නවක වදේ. ඒකට අහිංසක ළමයි දාලා කාමරයක දාලා කාම ශබ්ද ওই කාම හැසිරීම් වල තියෙන ශබ්ද දාලා ඊට අනුව කාමක හැසිරීම් වල යෙදෙන්න කියනවා. එතකොට මේ අපිට අඳාගෙන ඇවිල්ලා කියන විස්තර මේ ළමයි මානසික ආතතියටපත් වෙලා සමහර ළමයි මැරෙනවා මහත්තයා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ එහෙම වුණාට පස්සේ ඒ කර්ම විදියට සංසාරේ නම් රාග හිතක් නම් පාලනය කරගන්න නම් වෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳවන්න නම් වෙන්නේ නැහැ. අසාමාන්‍ය කාම ආශාවලින් දැවි දැවි ඉන්න වෙයි. කාම ආසාව නිසා මිනිස්සු අතර ලැජ්ජාවටපත් වෙන්න වෙයි ජීවිත 5000ක්වත්. බය වේ මේවා. මේ කර්මය කියලා එකක් තියෙනවානේ. ಜಾති, ආගම්, කුල, මඳ ලොකු පොඩි දැනුම් ඉවතුම් විහිළු ඊළඟ කලින් සිස්ටම් එක මේක සංස්කෘතිය, උපසංස්කෘතිය ඒව කතා නැහැ. ගානට එනවා කර්මය. මහත් ඔය විදිහට බලනකොට පුදුම භයානක තත්ත්වයක් නේ තියෙන්නේ. පුදුම භයානකයිනේ මේක. ස්වාමීන් දැන් අපි අතින් ලොකු කුඩා එහෙම අකුසලයන් රැස් වෙලා තියෙනවනේ කර්ම සිදු වෙලා තියෙනවනේ සකස් වීම විදිහට අපිට දැන් බහුල කුට පින උපද්දවමින් එහෙම අපිට මෙහෙම එකක් තියෙනවා. ඔය ඔක්කොම අකුසල්නේ. එතකොට මේ මේකේ දැන් ඉදිරියට විස්තර වෙනවා මෙන්න ප්‍රශ්නේ අකුසල් අකුසල් බලෙන් අඩුයි. කුසල් බලෙන් වැඩි. ඒ නිසා යම් කෙනෙක් ওই කර්ම සිද්ධ වෙලා තිබිලත් කුසල් බලවත් කරගත්තොත් බලවත්ම කුසල් උපදවන මූලික තැන තමයි තිසරණේ. තිසරණේ පිහිටලා පංචශීලයේ ආරක්ෂා කරන්න පටන් අරන් ගුණධර්ම දියුණු කරනකොට ඒ කුසල් බලය වැඩි. ඒ කුසල් බලය වැඩි නිසා දැන් අර අතනදීන් උනේ මෙහෙම අර විහිළුවට වස්තරෝග හොරකම් කරලා ඒ හිටපු කෙනා ධාර්මික කෙනෙක් නමුත් තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙවෙයි. කියන්නේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ඇසුර තිබෙන්නේ නැහැ ඒ අයට. නමුත් ඒ ජීවිතේ ඔහුගෙන් වරදක් වෙලා නැහැ. ඔහු හොඳ කෙනෙක්. ඒ නිසා ඔහු දෙව්ලොව උපන්නා. නමුත් කරපු කර්මය ආවා. නමුත් බුද්ධ ශාසනයේ පින් උපද්දවන අයට ඒ කුසලෙ බලවත්. බලවත් නිසා අර යාගෙන් වෙච්ච කර්ම ටික විපාක දෙන්න කලින් අර කුසල ඉක්මනට එනවා. ස්වාමිනේ සරණ පිහිටීමම මහත්සේ සරණ පිහිටීම මහත්සේ බලපානවා. ඒ නිසා තමයි අලුගෝසව වුණත් මරණ මංචකයේදී ගලවලා දෙවුල උපද්දවන්න පුළුවන් සිද්ධි මේ බුද්ධ ශාසනය වෙලා තියෙනවා. එහෙම වුණා. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට තමයි ඒ උපමාව තියෙන්නේ. හැබැයි තාම උපමාව ඉවර නැහැ. ඉතින් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ වෙච්ච පින්දේන අපි මේ කාරණා දැනගනිමු. කර්මය විපාක පිණිස සකස් වෙන්නේ කවර ආකාරයෙන්ද කියන කරුණ ස්වාමීන් වහන්සේ අපට විරාමයට කලින් පැහැදිලි කරමින් සිටි. ස්වාමීන් තව කාරණාවක් අහන්න සිත් පහළ වෙනවා. අර අපි මේ රැස් කරගන්න කර්මය හරි භයානකයි නේ ස්වාමීනි මේ වයින් අපිට මිදෙන්න තියෙනවා නම් නැත්තම් ජීවිතේ නිවැරදි දිශාවේ සකස් කරගන්න තියෙනවා නම් අපේ දරුවන්ට විශේෂයෙන් හරි ලාභය ස්වාමීනි. දැන් සෙල්ලමට හරි අපේ දරුවෝ සෙල්ලම් කරනකොට හරි වැලි හරි කෙනෙකුට ගහන්න පුළුවන් ස්වාමීනි. එහෙම අවස්ථා තියෙනවා. ඒත් එක්කලාම මේ ටිකක් වැඩි වයස් වෙලා යෞවනයට එනකොට නවකවදී අවස්ථාව හෝ වෙනත් එවැනි ස්ථානයක කෙනෙක් පිළිගන්නකොට හෝ විහිළුවට හරි මෙවැනි දේ සිදු කරන්න පෙළඹුණොත් එහෙම විහිළුවට ඉඳුල් වතුර ටිකක් හරි කෙනෙකුගේ කෙනෙකුට විසිකරුත් එහෙම ස්වාමීන් මේ වගේ අපි මේ සංවර වෙන්නේ කොහොමද? මේවා භයානක විපාක සහිතයි නේද ස්වාමීනි? ඔව් විසිකරුත් කියන්නේ කියන විදිහෙන් තේරෙනවා සමාජයේ නම් එහෙම ඇති එහෙනම්. ඉන්දුල් වතුර විසිකරනේවා. ඊළා වීල් බැරෝ වලින් තල්ලු කරගෙන යන්නේවා. ඊළඟට මේ බිමට වැටෙන පුටු වල ඉන්දවනේවා. එහෙනම් මොනවා හරි විකඩම් ඇති. විකඩම් වලට විපාක එනවා. විගඩන් වලට විපාක එනවා. ඉතින් ඒ විපාකෙන් ගැලවිලක් නැහැ. දැන් අපි ගත්තොත් ඉඳුල් වතුර ටිකක් විසික කළොත් එහෙම ඒ කර්මය ඔහුට එනවා. දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔන්න එක්තරා කාන්තාවක් තවත් කාන්තාවකට මේ ඉරිසියාවට ඇඳට කහ බිලිය ඉහලා තිබ්බා. ඊට ඒ කාන්තාව දන්නේ නැතුන් කහ ඇවිල්ලා කහ බිලියට ඉහිරුණ ඇඳේ නිදාගත්ත ගමන් ඇඟ කහන්න ගත්තා. උපනෝපන් ජීවිතය අර ස්ත්‍රියගේ ශරීරයේ කුෂ්ඨයක් හැදෙන. අනිත් අයගේ ඇඟ කහඬ සැලසීමේ විපාක. ජීවිත 5000ක්වත් අවම. ඒ කෙනා තමයි අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගි වෙලා ඉපදුනේ. ඇඟේ සම්පූර්ණ කුෂ්ඨය. නමුත් ශරීරයක් අලංකාර කිරීම පිණිස පවතින්නේ රන් රිදී මුතු මැණික් ආදී ආභරණද ස්ත්‍රියකගේ එතකොට ඒ රාජකුමාරීට ආභරණ පිණිස තිබුණු සියලු ආභරණ උණු මේ විකුණලා ඒ මුදලින් දන්සල් මේ දානශාලාවක් හැදුවා. මොකද මිනිස්සු ආයු වර්ණ සැප බල පිණිස ලස්සන පිණිස කර්ම සකස් කරන්නේ දන්සලේ දන් දීලා. දන්හලේ. දන්හලක්ම හැදුවා. ඒ දන්හල හදපු කර්මයේ ඒ පුණ්‍ය විපාකෙන් අර පුණ්‍ය පාප කර්ම යට ගියා. ඒතර පින් අකුසල් යටවන කුසල්. මේ ඒක ගැන විස්තර ඊළඟට එනවා. මේකේ මේ මිනින්න ප්‍රශ්නේ කොතනක හරි තියෙනවා මට මතක නෑ. අපිට ඉගෙන ගන්න ලැබුණොත් හොඳයි. ඉතින් මේ තියෙනවා අකුසල් යටවන කුසල් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ ප්‍රශ්නේ විසඳුණා. උන් ඒ කුමාරිකාව සුවපත් වුණා. පස්සේ කාලේ මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝක උපදින සක්‍රයාගේ බිරිඳ බවටපත් වුණා. ඉතින් ඒ වාගේ තියෙනවා පුංචි කර්මෙත් විපාක එනවා. පුංචි කර්මෙත් විපාක එනවා විහිළුවට කියලා නම් කතා නැහැ. ඉතින් ඒ නිසා හරිය භයානකයි මේ කර්ම විපාකේ. ඒ කියන්නේ නාම රූප තවත් නාම රූපයක් කරා යද්දී දැන් මෙහෙම හිතනකො අඹ ගෙඩිය උපමාවෙන් ගත්තේ අඹ ගෙඩියක් හැදුවා. ඊට පස්සේ ඒකේ පස්සේ හැදෙන ගෙඩි වලට හිමිකරුවත් අර අඹ හදපු කෙනාම තමයි. නමුත් ඉස්සල්ලා අඹ හැදුවා අඹේ වෙනයි හැදෙන අඹ වෙනයි. නමුත් මහත්තයා අපි කියමුකෝ දෙමුහුම් කරලා, බත් කරලා මේ ආ මේ ඔන්න අඹය අඹයක් හදනවා. එතකොට ඒ හදපු අඹේ මේ දෙමුහුම් බව එනවනේ හැදෙන ගෙඩිවලට රසී ඵලදරන කාලේ මේ දේවත් එක්ක අර එනවනේ ස්වභාවය. අර මූලික බීජ ස්වභාවය නේද එන්නේ. ඒ වගේ තමයි මේ ජීවිතේ කරන කර්ම ඊළඟ යන ජීවිතවලට බලපානවා. ඊට පස්සේ අහනවා ස්වාමීනි තවත් උපමාවක් කරන්න. ඊට පස්සේ කියනවා මහරජාණෙනි කිසියම් පුරුෂයෙක් තවත් පුරුෂයෙකුගේ ඇල්හාල් හොරකම් කරනවා. ඔන්න ඇල්හාල් කුවේ ටිකක් හොරකම් කළා. ඊට පස්සේ මෙයා අල්ලා ගන්නවා. අල්ලාගෙන මෙයාට නඩුවක් දානවා. නඩුව විවාහ කරනකොට මෙයා කියනවා මෙයා කුඹුරේ වැපිරුවේ වෙනවි. මම ඒවට අත තිබ්බෙවත් නැහැ. මම කැපුවේ වෙනවි. එහෙම කිව්වොත් එහෙම නඳුව විසඳද්දී ඒ එහෙම ඒ කතාව අදාළද? වනේ ස්වාමීන් අදාළ නැහැ. මොකද කපව්වේ වෙන වී වෙන්න පුළුවන්. නමුත් හැදුවේ ඒකනේ. හැදුව හැදුව වී නෙවෙයි ගත්තේ. නමුත් හැදුව වී ගහෙන් තමයි ගොයන් ගහ හැදුනේ. නේද? ඒ වගේ තමයි මේ ජීවිතේ තියෙනවා. මේ ජීවිතේ මේ විදිහම ඊළඟ උපතකට එන්නේ වෙන නාම රූප. මේ නාම රූප මේ විදිහටම ඊළඟ උපතක් කරා යන්නේ වෙන නාම රූප. නමුත් මේකෙදින් කරපු ටික අර අර ඊළඟ කෙනාට මේ ආදාළයි. මේ අවසරයි ඒ නාම රූප වල ස්වභාවය පවා සියල්ල තීරණය කරගන්නේ අද දවසේ අපි සිදු කරන ඒ කර්මෙන්ද? කර්මෙන් ඇහි බැල්ම ඊළඟට මෝහනේ ස්වභාවය අතපය ලොම් ගහක් පවා මහත්ය කර්මානුරූප බලවේගයක් එක්ක තියෙනවා. දැන් ඒක තේරුම් ගන්න ක්‍රමයේ තමයි සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ නල්ල බැඳ ඌරණ රෝම ධාතුව තියෙනවා. ඊළඟට එක රෝම කූපයකින් එක ලොම් ගහ යෙන්නේ. දැන් අපේ ගත්තොත් එහෙම එක රෝම කූපයකින් ලෝම ගස් දෙක තුනක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ ලෝම ගහ ඒකට වෙන කර්මයක් තියෙනවා. ධාස්ත්‍රණාස දේශනා කළා මාගේ ශරීරයේ එක රෝම කූපයකින් එක ලෝම ගහක් ඇවිල්ලා තියෙන්නේ මේ සංසාරයේ මෙවැනි වූ කර්මයක් කරපු නිසා. නල්ල මැද මේ උර්ණ රෝම ධාතු නැමැති සුදු පාට රෝම කූපයක් ඇවිල්ලා තියෙන්නේ සංසාරයේ මෙවැනි කර්මයක් කරපු නිසා. මගේ අතේ ඇඟිලි දික් වෙලා හැදිලා තියෙන්නේ මේ කර්මය කරපු නිසා. ඒ අතේ මේ උඩ මස් ගතියක් තියෙන්නේ මේ මේ කර්මය කරපු නිසා. සා බුදුරජාණන්ගේ ශරීරය ඍජුයි. ඒ ශරීරය ඍජුනේ මේ කර්මය කරපු නිසා. එතකොට මහත්තයා දැන් තේරෙනවා නේද මේ සංසාරයේ ස්වභාවය. එතකොට අලුත් නාම රූපයකට කලින් නාම රූපයෙන් කරපු දේවල් බලපාපු හැටි. ඊට පස්සේ අහනවා තව උපමාවක් කියන්න කියලා. ඊට පස්සේ කියනවා උග්ඝහට සොරකම් කරනවා. එතකොටත් එයා ඈල්ලා දුන්නාට පස්සේ කියනවා මෙයා හදපු උග්ඝහට අපි මොකුත් කළේ නැහැ. මං වෙන එකක් කැපුවේ. ඊට පස්සේ කියනවා නෑ නෑ නෑ. එහෙම කිව්වට දඬුවම් දෙන්න ඕන ඔබට. මොකද අර උග්ඝහෙන් තමයි මේක පැලවුනේ. ඒ වගේ තමයි දැන් කරන කර්ම මිනිස්සු හිතනවා අපි ඊළඟ ජීවිතේ මැරුණාට පස්සේ දන්නේ නැහැ කියලා. එයා කොහේ හරි ඉන්න පුළුවන්. කොහේ හරි තැනක උපදින්න පුළුවන්. නමුත් දැන් කරන කියන සිතන පතන ඒ වගේ කර්ම විපාක ඔහුට එදාට වෙනෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තවත් උපමාවක් ඉල්ලනවා. තවත් උපමාවක් කියනකොට කියනවා සීත කාලේ ගිනිවැලයක් ගහනවා. සමහරවිට මේ උපමා රසයෙන් රජතුමා ප්‍රීතියටපත් කියලා යනවා ඇතිනේ. මෙච්චරම ඉල්ලන්නේ. මොකද සූත්‍ර දේශනාවලත් තියෙනවා අපි ගත්තොත් එහෙම පායාසි රාජඤ්‍ය සූත්‍රයේම ඒ රජතුමාගේ දෘෂ්ටිය කඩන්ද පළවෙනි වචනයෙන්ම රජතුමාගේ දෘෂ්ටිය නැති වෙලා යනවා. ඒත් රජතුමා පැය ගාණක් කතා කරනවා. කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ පළවෙනි වචනේම වචනේම මගේ හිත වෙනස් වුණා කියනවා. නමුත් ඔබ වහන්සේ කතා කරන විදිය අහන්න ආසාවට තමයි කියනවා මේක මෙච්චරට ඇදගෙන ගියේ. භාග්‍යවතුන් වහන්සේද ස්වාමිනී? කුමාර කශ්‍යප මහ රහතන් වහන්සේ. මට මතක හැටියට ඊට පස්සේ ඒ වගේ මේ මේකෙන් රජතුමා අහනවා ස්වාමීන් වහන්සේ නැත්නම් ඔතනින්ම පැහැදිලිනේ දැන් මේක මේ රයිතුමා කියන්නේ අපිට වාගේ අපේ ඥාන ශක්තිය වගේ සිය දහස් ගුණයකට වැඩි ඥාන ශක්තියක් මේ රජතුමාට තියෙනවා මෙච්චර මතකය කරුණු ගොඩු කරලා ගන්න ස්වභාවයක් රජතුමා අතිශයින් ප්‍රශංසනීය මනසරත්නයක් රජතුමා ඊට පස්සේ රජතුමාගෙත් කියනවා ඔන්න රජතුමනි කෙනෙක් සීතල කාලේ ගිය දාර ටිකක් ගෙනල්ලා ගිනි මැලයක් ගහනවා මෙයා ගිනි මැලයක් ගහලා ගිනි තැපලා මේකෙන් සීතල නිවාගෙන මෙයා නැගිටලා යනවා. අර ගිනි මැලේ ඇවිල්ලා ඇවිල්ලා පත් වෙලා ගිහිල්ලා ළඟ තිබ්බ කුඹුරකට ඇවිල්ලා කුඹුර ගිනි ගන්නවා. ඕන්න ඊට පස්සේ මිනිසුන් දාරංචිලා මිනිස්සු ওই මිනිසයා තමයි හිටියේ කියලා රයිතුමා ගාවට ඇදගෙන යනවා. මේක අපේ කුඹුර ගිනි තිබ්බා කියලා. ඒතර මේ මිනිසයා කියනවා මාව අල්ලගන්න එපා. මං ගිනි තපින්න චූටි ගින්දරක් ගැහුවේ. ඔහෙ මම ඒ හදපු ගින්දරෙන් නෙවෙයි ඔහෙලගේ කුඹුර ගිනි ගත්තේ. ඒක පැතිරිලා ගිහලා වෙන ගින්නකින් තමයි ඕක පැතිරුණේ කියලා කියනවා. එයා නිදහසට ඒ වගේ කරුණු කිව්වට අර ගිනි පත්තු කිරීමේ කුඹර ගිනි තැබීමේ දඬුවම මෙයාට ලැබෙනවා. මොකද මෙයා තවපු ගින්නෙන් තමයි අරක පැතිරිලා ගියේ. පැහැදිලි නේද? ආන් ඒ වගේ තමයි. මෙතනින් මැරිලා ගිහිල්ලා වෙනත් දිව්‍ය ලෝකෙක හරි මානස ලෝකෙක හරි මොකක් හරි ස්වර්ගයක හරි ওই කතා කරන මොන ලෝකෙක හරි ඉපදෙන්නා කියලා කියන්නකෝ. නමුත් මේ ජීවිතේ කටයුතු කරපු විදිහ ඒ ජීවිතේට එනවා. සිතින්, කයෙන්, වචනෙන් චේතනාව පහල කරලා කරපු කර්මය. එයාට එනවා. ඒකයි. ඊට පස්සේ තියෙනවා ස්වාමීනි කියනවා ඒකට හේතුව ඒ ඒ නාගසේන මහරහතන් වහන්සේ කියනවා මහරජාණනි මෙයත් එවැනි දෙයක් මේ නාම රූප කරණ කොටගෙන සුන්දර වූ හෝ පවිතු වූ හෝ කර්මයක් කරයිද ඒ කර්මය නිසායි අන්‍ය වූ නාම රූපයන් නාම රූපයක් පිළිසිඳ ගන්නේ ඒ හේතුව නිසායි පාප කර්මයන්ගෙන් නිදහස් නොවන්නේ ඒ නිසා කර්මෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. මොකද මේක හේතුවක් කරගෙන ආයෙ උපදින නිසා. ආයෙ උපදින නිසා. ඊට පස්සේ කියනවා ස්වාමීනි තවත් උපමාවක් කළ මැනව. ඊට පස්සේ කියනවා මහරජාණන් කිසියම් පුරුෂයෙක් පහනක් දැල්වාගෙන ප්‍රාසාදයකට නැගී එහි සිට ආහාර අනුභව කරයි. පහනෙහි දැල්වෙද්දී පිදුරු ගිනි ගනී. පිදුරු ගිනි ගනීදී නිවස ගිනි ගනී. නිවස ගිනි ගනිද්දී ගින්න ගමට පැතිර ගොස් ගමද ගිනි ගනී. ගම් වැසියෙන් අර පුජ්‍යදේව අල්ලාගෙන මෙසේ අසයි. එම්බා පුරුෂය නුඹ ගම ගිනි තැබ්බේයි. ගිනි තිබ්බේයි කියලා. ඒතර යා කියනවා මම නෑ. මම පහනක් දැල්ලාගෙන කෑම කෑවනම් ඒ පහන වෙනම එකක්. උඹලගේ ගම ගිනි ගත්තේ වෙන ගින්නකින්. මාව අල්ලගන්න එපා ඔයාලට කියලා. මෙයාව නඩුවට ගෙනියනවා. නඩුවට ගෙන්නන්න ගිහිල්ලා නඩු විභාග කරද්දි මෙයා මොන කතාව කිව්වත් මෙයා තමයි වැරදිකාරයා. එහෙමයි ස්වාමී. මොකද මේ ගින්නෙන් තමයි ඒක ඇවිලුනේ. ඒ වගේ තමයි මේ නාම රූප මුල් කරගෙන තමයි ආය උපතක් කරා යන්නේ. පැහැදිලිද? ඒ නිසා දැන් කරන කියන දේවල් ඊළඟ උපතට බලපානවා. ස්වාමීනි මේ නොදන්නාකම නිසා කරන කියන දේහි විපාක නැහැ කියලා මිත්‍යා දෘෂ්ටියට පැමුණොත් එහෙම දැන් ස්වාමීන් අපිට මේ බයලකම දැන් නොදන්නාකම කියන්නේ ඒකට මෙහෙමයි. නොදන්නාකම අයිති මහත්යා රාගයටද, ద్వේෂයටද, මෝහයටද? මෝහයට. මෝහයටනේ නොදන්නාකම අයිති. දන්නේ නැහැ මේක. ඒක අයිති මෝහයටනේ. මහත්යා පිළිගන්නවාද රාගය මුල් කරගෙන නිරේ යනවා කියලා. එහෙමයි ස්වාමී. රාගය මුල් කරගෙන නිරේ යනවනේ. එහෙමයි. ද්වේෂය මුල් කරගෙන නිරේ යනවා කියලා පිළිගන්නවාද? එහෙමයි. ද්වේෂය මුල් කරගෙන නිරේ යනවා. එහෙනම් මෝහය මුල් කරගෙන නිරේ යනවද නැද්ද? නිරේ යනවා. ආ මෝහය මුල් කරගෙන නිරේ යන්නේ ওই විදිහට තමයි. නොදන්නාකම නිසා කරන කර්ම වලින් විපාක වෙන්නේ. නොදන්නාකම නිදහසට දෙයක් නෙවෙයි නේද? නොදන්නාකම නිදහසට කරණක් නෙවෙයි. නොදන්නාකම සංසාරයට කාරණාවක්. නොදන්නාකම විඳවන්න කාරණාවක්. නොදන්නාකම විපාකයෙන් ගැලවෙන්න කාරණයක් නන් නෙවෙයි. ඒකයි. චේතනාව පහල කරලා කරන කර්මය උහු කරා එනවා. ස්වාමීන් වහන්සේ අර තැනක සඳහන් කළා මේ අකුසලෙහි බර අඩුයි ඊට සාපේක්ෂව කුසල විපාකයේ බර වැඩි කියලා. යම් විදිහකට අපේ ජීවිතෙන් එහෙම අකුසල් මේ විදිහ අපි රැස්ලා තියෙන දේ මානසිකාර වෙනවා නම් ආය අපිට පිරිපහදු වෙන ක්‍රමය ඔබanse කරුණාවෙන්. ඔව් දැන් අකුසල් නම් නැවත නැවත සිත සිතා ඉන්න එක ගොඩාක් භයානකයි. බුදුරජාණන් දේශනා කළා තියෙනවා කෙනෙක් අකුප්‍රාණඝාතයේ සොරකම වැරදිකාම සේවනය ආදී අකුසල් සිද්ධ වෙලා තියෙන කෙනෙක් ඒවා නිතර නිතර හිත හිතා හිටියොත් එහෙම අනේ මන් නම් මේව පව් කරලා තිනවා දැන් අපාය තමයි යන්නේ කියලා සමහර වෙලාවට කරපු පාපෙටත් වැඩිය අර හිත හිතා ඉන්න එක මුල් කරගෙන නිරූපදිනවා එහෙමයි කෙනෙක්ගෙන් අකුසල් වෙලා තිබුණොත් එහෙනම් මං මං ඒ කාලේ ධර්මයේ දැනගෙන හිටියේ නැති කාලයක මම ඒකෙන් සිද්ධ වුණේ ඒක වැරදි දෙයක් නොකළ යුතු දෙයක් අකුසල් සහගත දෙයක් මං ආපහු නම් කරන්නේ නැහැ කියලා සරණේ පිහිටලා හිත වඩන්න ගත්තට පස්සේ අර කර්මය පිහිටන්නේ නැතුව යනවා අර හිතේ. එහෙම ගැලවෙන එක ඒ ඒක තියෙනවා සංකදම සූත්‍රයේ. ඒ නිසා සංකදම සූත්‍රය කියවන්න. ඊට පස්සේ දැන් මේ මේ විදිහට විස්තර කරලා ඉන්නකොට ආයෙ රජතුමා කියන ස්වාමීන් තවත් උපමා. ඒකට බොහෝ උපමා විමසනවා නාගසේනන් වහන්සේ ඒ සියලු උපමා ඒ සංසිද්ධි සංග්‍රහ කරන ආකාරය ආශ්‍රය කෙනෙක් හම් වුණාට පස්සේනේ. එහෙමයි සර්. දැන් හොඳට ගායනා කරන්න පුළුවන් ලස්සන කටහඬක් තියෙන කෙනෙක් කවියක් කිව්ව කියනෝනේ ආයකක් කියන්න කියලා. එහෙමයි සර්. පිනා යන නිසානේ. ඒ පළවෙනි එක ලස්සන නැති නිසා නෙවෙයිනේ. ඊට පස්සේ කිවානේ ආයෙ තව එකක් කියන්න කියනවනේ. මේ මිහිර විඳින්න තියෙන ආසාවනේ. ඒ වගේ රජතුමාටත් අර්ථ රසයේ ධර්ම රසයේ පළවෙනි උපමාවේ මෙනවා. ඒ වුණාට අතිශයින් පුදුම සහගත ලෙස අර්ථ රසයේ ධර්ම රසය අපේ නාගසේන මහරහතන් වහන්සේ ඉස්මතු කරන නිසා රජතුමාට තව ඕන. <laughs> ස්වාමී ඒ නිසා ඒ දේ අපට දයාදුණා නේද? ඔව් පුදුමේ කියන්නේ මහත්ය මේ උපමා කියන එක නෙවෙයි ඉවසන එක. දැන් අද අපෙන් කවුරු හරි ඇවිල්ලා එක ප්‍රශ්නයක් දෙපාරක් ඇහුවොත් අපි කියනවා අයියෝ මෙයාට නම් කියලා වැඩක් නැහැ කියලා අපි එක්ක බනින්න පුළුවන්. එහෙමනේ. නමුත් අපේ නාගසේන මහරහතන් වහන්සේ කොච්චර ඉවසීමෙන් යුතුයිද? කොච්චර ඉවසීමෙන් යුතුයිද කියලා හිතන්නකෝ. පුදුමයිනේ. ඒ මේ රහතන් වහන්සේලාගේ ස්වභාවය. දැන් අද කාලේ රහත් කියන අයත් කතා කරනකොට ගහගන්න එනවා. මරයි බෙල්ලනේ එකයි. අද කතා කරන්න ගියොත් එහෙම. එතකොට එහෙම නෙවෙයි. මේ තියෙන්නේ රහතන් වහන්සේලා. මෙන්න රහතන් වහන්සේලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි තවත් උපමාවක් කියන්න. ඊට පස්සේ කියනවා එක්තරා පුරුෂයෙක් ඉන්නවා. ඔහු ලදරු වෙහි සිටින දැරියකට අනාගත විවාහ කර ගැනීම පිණිස ඇය වෙනුවෙන් ධනෙ තැන්පත් කොට පිටත් වේයයි. කාලයේ ආගේ ඇවෑමෙන් ඇය උස් මහත්ව වැඩි. ඉස්සර තියෙනවානේ පවුලක කෙල්ලෙක් ඉපදුන ගම මේ මේ දෝණි අපේ පුතාට විවාහ කරලා දෙන්න කියලා වෙන් කරනවා. විශේෂයෙන් ඉන්දියාවේ. දැන් මේ කතාවත් ඉන්දියාවේ සිද්ධ වෙන එකනේ. ඉන්දියාවේ තියෙනවා වෙන් කරගන්නවා කියලා. එතකොට එහෙම වෙන් කළා වෙන් කළා තියෙනවා. ඒකට ඔන්න දැන් අර කෙල්ල වැඩෙනවා. ඊට පස්සේ මේ කෙල්ල තරුණ වුණාට පස්සේ වෙන කොල්ලෙක් කසහද බඳිනවා. ඊට පස්සේ අර වෙන් කළා පුංචි කාලේ වෙන් කරලා තිබ්බ කොල්ල නඩුවක් දානවා. ඊට පස්සේ නඩුවක් දානකොට නඩුව විභාග කරනවා. විභාග කරනකොට කිව්වා මෙයා ඉස්සල්ලාම ධනෙ දීලා ගෙදෙට සල්ලි දීලා මේ කෙල්ල වෙන් කරගෙන තිබ්බ කසාද බඳින්න පුංචි ළමයි. මම බැන්දේ පුංචි ළමෙක් නෙවෙයි මම මේ උස මහත් වෙච්ච කෙල්ලයි බැන්දේ. ඒ නිසා ඔහෙ අපිට එන්න එපා කියලා දැන් නඩුව විභාගයේදී නිදහසට කරුණු කියනවා. ඒ කරුණු කියලා හරිද මහත්තයා? හරි නැහැ නේද ඔව් ඇයි අර කුඩා ළමයමයි මේ ඒ කුඩා ළමයාම තමයි ආපහු අර ලොකු දැරියක් මේ විවාහ වෙන කාන්තාවක් බවට පත් උනේ ඉතින් ඒ නිසා කියනවා මේ මේ ඒ විදිහටම තමයි රජතුමනි දැන් මේ නාම රූපේ මුල් කරගෙන තමයි ආය උපතක් කරා යන්නේ. එතකොට වෙනස් රූපයක් වෙනස් රූපයක් වෙන අම්මා තාත්තා කෙනෙක් වෙන පරිසරයක් වෙන කටහඬක් වෙන ඇස් දෙකක් නේද? නමුත් ඒක උපද්දවලා දුන්නේ මේ මේ මේ නාම රූප වලින්. එතකොට ඒක වෙනස් ශරීරයක් වෙනස් ජීවිතයක් වුණාට මේ ජීවිතෙන් කරපු කර්මය ඔහුට විපාක විඳින්න සිද්ධ වෙනවා අනේ ජීවිතේ. දැන් අර මේ කිව්වා වගේ. කිව්වට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ ආයුපමාවක් කියන්න. රජතුමා ආයුපමාවක් කිල්ලනවා. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි එක්තරා පුරුෂයෙක් ගෝපල්ලෙකුගේ අතින් කිරි කලයක් මිලට ගන්නවා. නැවත ඒ ගෝපල්ලා අතම කිරි කලේ තියලා යනවා මම හදිසි වැඩකට යනවා මම ආයෙ ඇවිල්ලා ගන්නම් කියලා එයා පහුවදා ආවා. අර කිරි කලේට පහුවදා වෙනකොට මේ කිරි වුණා. දී කිරි වුණා. දොර අර මිනිස්සයා ඇවිල්ලා කලේ ඉල්ලනකොට කියනවා කෝ කලේ ඊට පස්සේ කියනවා දී කිරි කලේ දෙනවා. ඊට පස්සේ කියනවා නෑ නෑ නෑ මම සල්ලි දීලා ගත්තේ මේ එලකිරි. දී කිරි නෙමෙයි. ඒ නිසා මට එපා මං ඔය හිත නඩුවක් දානවා කියලා නඩුවක් දානවා. ඔන්න දැන් දී දැන් මෙයා නඩු විභාගෙට ගෙනිනවා. ගෙනියපුවම කියනවා මම මෙයාගෙන් මිලදී ගත්තේ කිරි කලයක්. නමුත් මෙයා දැන් මට දී කිරි දෙනවා. කියලා නඩු විභාගයට ආවත් රජතුමනි කොහොමද ඔප විභාග කරන්නේ කිව්වා කියනවා මෙයා මොනවා කිව්වත් මෙයා කලින් දවසේ ගත්තේ එලකිරි බව හැබෑව. නමුත් ඒ කිරිමයි දී කිරි බවට පත් උනේ. ඒ නිසා මොහුට තමයි මේක අයිති අරයා නිදොස් කියලා නිදොස් කරනවා. ආන් මේ වගේ තමයි කියනවා. මෙතනින් මැරිලා ගිහිල්ලා ආයෙ උපදින්නේ වෙනස් කෙනෙක් විදිහට. මේ කටහඬ, ඇස්, නාසය, කන, දිව හැම එකම වෙනස් වෙනස් අම්මා කෙනෙක් වෙනස් තාත්තා කෙනෙක් වෙනස් විදිහට සැප දුක් විඳින්නේ වෙනස් දේවල් ග්‍රහණය කරගන්නේ. එහෙම වුණාට ඒ උපත හදලා දුන්නේ මේ නාම රූප වලින් කරපු කර්මත් එක්ක. ඒ නිසා දැන් කරන කර්මය ඔහුට එදාට වෙනින්න සිද්ධ වෙනවා. මේ විදිහට විස්තර කරනකොට මේ නාගසේන මහරහතන් වහන්සේතුමා කියනවා ස්වාමීනි අගේ සුන්දරයි ස්වා ස්වාමීනි සුන්දරයි ඔබ වහන්සේ නම් ඉතා දක්ෂ ලෙස මේ ධර්මයේ විස්තර කරනවා කියලා ප්‍රීතිපමෝදයටපත් වෙනවා. ඒ විදිහට තමයි මේ නාම රූප ප්‍රශ්නේ විසඳෙන්නේ. නැවත උපත පිළිබඳව. නැවත උපත පිළිබඳව. එහෙමයි. මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර සමග අපි රැඳෙන්නේ මේ සියලු කාරණා නොමදව අනුමෝදන් වෙන්න ඔබට අවකාශ ලැබෙනවා. ඉතින් තවත් ටික වෙලාවක් අපිට සාකච්ඡාව පිණිස පවතිනවා. ඒ වෙලාවත් අපි ස්වාමීන් වහන්සේට පින් දීලා මේ කාරණා ඔබ වෙනුවෙන් දැනගන්න සූදානම්. අවසරයි ස්වාමීන් ඔව් මහන්තේ දැන් අපිට තවත් මේ ස්වාමීන් බොහෝ ප්‍රමාණයක් මේ ප්‍රශ්නෙට නාගසේනන් වහන්සේ ඔව් දැන් අපිට මෙතෙක් කතා කරපු එකකින් වැඩිම උපමා ඉල්ලපු ප්‍රශ්නේ නේද ඒක හරි සුන්දර විස්තර කරනවා තව ඇහුවනම් මහත්තයා සියවතාවක් තව උපමා 100ක් කියනවා අපේ ඒක තමයි පටිභාන ශක්තිය ඒ පටිභාන ශක්තිය ඊළඟට ඒක ප්‍රකාශ කරන වචන මාලාව නිරුක්තිය ඊළඟට ඒකෙන් අර්ථය එන බව අර්ථය ඊළඟ ධර්මයේ එකඟ බව ධර්මයේ අර්ථ ධම්ම නිරුත්ති පරිභාන කියන සිව්පිලි සීඹියා පත්‍රාතන් වහන්සේ නම අපේ නාගසේන මහරත්න වහන්සේ. ස්වාමිනේ යම් දවසේ අර පින මහත් කොට සිදු කරගෙන ඒ පින අදිස්ථාන කරලා සිතව ප්‍රාර්ථනාවනේ. ඔව් දැන් ඔය අර ඉස්සෙල්ලා අපි කතා කරපු නාම රූප ප්‍රශ්නෙටම සම්බන්ධයිනේ. දැන් එදා හාමුදුරුවෝ නමකුයි ගුරු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි මේ මලුවක් අතු ගාපෝ. දැන් රහතන් වහන්සේ නමකුයි රජ කෙනෙකුයි. දැන් අර නාම රූප වෙනස්නේ. නමුත් අර එදා නාම රූපේ ස්වභාවය මේ ජීවිතේට බලපෑවද නැද්ද? බලපෑ. ඉතින් මෙතන මේ ධර්මයේ තියෙනවනේ. ඉතින් මේ වෙලාවේ ඊළඟ ප්‍රශ්නේ. අපි පුංචි වෙලාවෙම ප්‍රයෝජන ගන්න ඕන හේතුව අපිට ඉදිරියට මේ මේ අපේ ධර්මය අහන අහිංසකව ආසාවෙන් ධර්මය අහන පිරිසක් ඉන්නවා. ඒ විදිහට අපි ඇත්තටම මේ කොයි කොයි හරි දහම් කරුණු ටිකක් අපි දෙන්නනේ. අපිට වාසනාවක් නේ. හැම එක්කිනාටම පොත් කියවන්න බෑ. සමහර අයට පොත් කියවුවට තේරෙන්නේ නෑ. සමහර අයට කියවගෙන යනකොට හිත ගොයේ හරි යනවා. ස්වාමීන් වහන්සේ අම්මලා තාත්තලා කියන කාරණාවක් තමයි මේ කියවනවට වැඩිය මෙහෙම ස්වාමීන් වහන්සේ නමක් පාමුල ධර්මය අහනකොට පහසුයි කියලා. <laughs> එහෙම එකක් තියෙනවා. එහෙමයි ස්වාමීන්. ඒකයි දැන් ඉදිරියට අනිත් එක මේ කියවන යුගයේ අත්හැරි අත්හැරි යනවා. ඉතින් මොනවා කරන්ද අපිට තේරෙන්නේ නැහැ මහත්තයා මොකද්ද කියලා. ඊට පස්සේ අපේ මිලිඳු රජතුමා අහනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ කවර හෝ භවයක පිළිසිඳ ගන්නාසේක්ද? ඕන්න ඇතුලින් අහනවා. කැරකිලා එනවනේ. <laughs> කැරකිලා දැන් අහන්නේ මේ උවහන්සේ රහත් වෙලාද කියලා තමයි අහන්නේ. මහරජාණෙනි ඔය ප්‍රශ්නේ අත්හැර දමන්න. ඔබ විසින් ඔය ප්‍රශ්නේ අසන්නේ ඇයි? මා විසින් කලින්ම පිළිතුරු දී තිබෙන්නේ නොවේද? මං කලින් ඔබට උත්තරයක් දුන්නේ නැද්ද? ඉතින් මහරජාණෙනි උපාදාන සහිත වුවහොත් පිළිසිඳ ගැනීමක් වෙනවා. උපාදාන රහිත වුණොත් මං ආයෙ පිළිසිඳ ගන්නෑ. මම රහත් කියලා කිව්වේ නැහැ. අල්පේච්ඡයි. ආශ්චර්ය අද්භූතයි. මේ කාරණා අස්ස එකපාරම අහනවා රජුරෝ. ඒ වචනයක් මිස් වෙන්නේ නැහැ අපේ මහරහතන් වහන්සේ. කියනවා මොකකට හරි බැඳිලා හිටියොත් මං ආයෙ ඉපදෙනවා. බැඳුන් නැත්තම් ඉපදෙන්නේ නැහැ කියනවා. ස්වාමීන් වහන්සේ කියූප එකට උපමාවක් කියන්න කිව්වා. ඊට පස්සේ කියනවා රජතුමනි මෙහෙම එකක් තියෙනවා. එක්තරා පුරුෂයෙක් රජතුමාට හිතවත් වෙනවා. හිතවත් උනාට පස්සේ රාජ්‍ය රෝ යාට කාණ්ඩ බොණ්ඩ දෙනවා, මාලිගා දෙනවා, ඊළා නිදුන් හිටුන් දෙනවා. පස්සේ කාලෙක මෙයා මිනිසුන්ට කියනවා මේ රජුරු කිසිම දෙයක් දුන්නේ මට කියලා කියනවා. එයා එහෙම කිව්වට එයාට කෙලෙහි ගුණ නැති වුණාද? මෙතන කෙලෙහි ගුණ කියන වචනේ නම් එහෙම නෙමෙයි තියෙන්නේ. රජතුමා මාහට කිසි අනුග්‍රහයක් කොට නැත කියා මහරජාණෙනි ඇත්තෙන්ම ඔහු හරියාකාර ලෙස ක්‍රියා කරන කෙනෙක්ද? ඇත්තටම ඔය ඇත්ත දෙයක්ද එයා කිව්වේ කියලා අහනවා. අනේ නෑ ස්වාමීනි කලින් එයාට උපකාර කළානේ. ඉතින් මෙයා නෑ කිව්වද? ආන් ඒ වගේ තමයි රජතුමනි ඔබතුමා අහන ප්‍රශ්න වලට මම කලිනුත් උත්තර දුන්නා කියලා. ඒ පරිද්දෙන් තේරුම් ගන්න. <laughs> ඒ පරිද්දෙන් තේරුම් ගන්න. එහෙමයි ස්වාමීනි. අහපු උපමාවෙන් හිර වුණේ රජුරෝම තමයි. නේද? හරි පුදුමයි නේද මේවා? ඉතින් කියනවා ස්වාමීනි හරි දක්ෂයි ඔබ වහන්සේ නම් සතරටවත් වෙනවා. හරි ලස්සනයි මේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන එක මහත්මයේ මම හිතනවා ඊළඟ ප්‍රශ්නෙත් අපිට කතා කළොත් හොඳයි කියලා. ඒක ඒකත් මේ නාම රූපට සම්බන්ධය තියෙන්නේ. ඊළඟට තියෙනවා ස්වාමීනි නාගසේනියන් වහන්සේ නාම රූපේ කියා යමක් ගැන පැවසුසේක්ද එහිලා නාමයේ අනුකමද්ද රූපේ අනුකමද්ද හරි යගේ. ඊට පස්සේ කියනවා මහරජාණෙනි එහිලා ගොරෝසු ඌ ඌ යන් රූපයක් ඇද්ද එයයි රූපය. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගොරෝසු දෙයක් පේනවනේ. ඉතින් මේ ගොරෝසු ශරීරයේ තමයි කියන රූපය. එහිලා යම් සියුම් හෝ චිත්ත චෛතසික ධර්මයක් ඇද්ද එයයි නාමය. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මේවා තමයි කිව්ව නාමය. ඒතර මෙතන රූපය රූප විදිහටත් චිත්ත චෛතසික නාම විදිහටත් තමයි මේ ප්‍රශ්නේ දිග විස්තර කරන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ නාගසේනයන් වහන්සේ නාමය පමණක් හෝ රූපයක් රූපයක් පමණක් හෝ පිළිසිඳ නොගන්නේ කවර කරුණක්ද? කියන්නේ රූපේ විතරක් පිළිසිඳ ගන්න නැත්තේ ඇයි? නාම කරුණු විතරක් පිළිසිඳ ගන්න නැත්තේ ඇයි? කියන්නේ නාම රූප දෙක එකටනේ තියෙන්නේ. කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපයයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒවා එකට තියෙන්නේ. රූපයක් නිකම් මේ ගල් ගෙඩියක් වාගේ තිබිලා ඒකෙන් සංඥා වේදනා ආදී දේවල් හටගත්තේ නැත්නම් ඒකට අපි ජීවියෙක් සත්වෙක් කියලා කියන්නේ නැහැ අහනවා ඇයි මේ දෙක එකට තියෙන්නේ වෙන වෙනම තියෙන්නේ නැතුව. ඊට පස්සේ කියනවා මහරජාණෙනි ඔය නාම රූප ධර්මයන් අන්‍යෝන්‍ය සහයෝගයෙන් තමයි පවතින්නේ. එකටයි උපදින්නේ. ස්වාමීනි උපමාවක් කියන්න. කියනවා මහරජාණෙනි මේ මේ වගේ දෙයක්. කිකිලියකගේ කුසෙහි කලල රූපේ හට නොගන්නේ නම් බිත්තරේකුත් හට නොගන්නේය. කලලයක් හැදුන්නේ නැත්නම් බිත්තරයක් හටගන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ඒ කුසේ යම් කලල රූපයක් ඇද්ද යම් බිත්තරයක් ඇද්ද ඒ දෙකම එකිනෙකට වූ සහයෝගයෙන්ුයි එකටමයි ඒ වායේ උපත සිද්ධ වෙන්නේ. කලලේ නැමැති කලලේ අපි කියමුකෝ පිටරේ ගත්තොත් කහ මදේ සුදු මදේ කියලා. ඒකනේ කලලේ. ඒ කලලෙත් එක්කනේ අර කට්ට හැදෙන්නේ. කට්ටත් ඒ කට්ටගේ උපකාරයෙන් තමයි අර මේ ඇතුලේ කහ මදේ සුදු මදේ ටික තියෙන්නේ. පැහැදිලි නේද? ඊට පස්සේ කියනවා මේ දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් තිනා මේ වගේ තමයි මහරජාණෙනි මෙයත් ඒ වාගේ දෙයක්. ඉතින් මෞකසක නාමයක් නොපිහිටන්නේ නම් රූපයක් නොපිහිටයි. අම්මා කෙනෙක්ගේ බඩට විඥානයක් ඇතුළු නැත්නම් කලලයක් හැදෙන්නේ ඒ වගේම අම්මා කෙනෙක්ගේ බඩේ කලලයක් හැදුන්නේ නැත්නම් විඥානයක් පිහිටන්නේ නැහැ. පැහැදිලි නේද? ඒ නිසා රජතුමනි මේ ආකාරයෙන් තේරුම් ගන්න කියනවා. නාම රූප දෙක එකටයි තියෙන්නේ. වෙන් වෙන්නේ නැහැ එකටයි තියෙන්නේ කියලා. ඒ විදිහටමයි උපත සිද්ධ වෙන්නේ. ඔය ආයුර්වේන්‍ය දීර්ඝ වූ කාලයක් මුළුල්ලේ මේ සංසාරයේ පැවතගෙන ඉන්නේ. ඔන්න ওই විදිහට තමයි නාම රූප දෙක එකට බැඳී පැවතිලා නාමයෙන් නිසා රූපයත් රූපේ නිසා නාමයත් එකට පවතිනවා නිසා නාම රූප මුල් කරගෙන මේ සංසාරේ දිගින් දිගටම යනවා කියලා. ස්වාමිනී හරි යගේ ඔබ වහන්සේ විස්තර කරපු විදිය කියලා රජුට සතුට වෙනවා. ස්වාමිනේ අවසරයි අද දවසේ අපේ කාලය නිමා වුණා. මේ දුරාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර